අවසරයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි රැස්ුනේ ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ඉතින් ඒ සඳහා ලිඛිතව තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම අරවින්දගේ ඉල්ලීමක් කරනවා අවසරයි ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ මා මීට පෙර එක්තරා පොතක සටහන්ව සටහන්ව තිබූ වරහන් ඇතුළේ තියෙන එහි නම මට මතක නැහැ කියලා භාවනා ක්‍රමයක් සඳහා යොමු වූවා. මා ඊට පෙර මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව ආදී කර තිබුණත් කිසිම දිනක සතියක් තබා සමාධියක්වත් ඇති කරගත්තේ නැහැ. එම භාවනා ක්‍රමයේදී සබ්බ පාපස්ස ගහතාව ඊටාම අවධානයෙන් සිතෙන් මෙනෙහි කරමින් ගණන් කිරීම සිදු කළ යුතුව තිබුණේ. එය 21 වතාවක් ගාථාව 21 වතාවක් කියවීම සිදු කළ යුතු බව සඳහන් විය. එම භාවනාවේදී මා සිත ඊටාම දැඩි සමාධියක් වෙත ගිය අතර ශරීරය පාලනය කරගත නොහැකි ලෙස චලනය විය. හිස කඩා වැටීම අත් ඉහළට එසවීම ආදිය සිදුවන දෙය පිළිබඳ එකල මට අවබෝධයක් නොවිය. එම නිසා මා වැරද්දක් කරනවා සිතුණු නිසා එය අත්හැර දැමුවෙමි. මෙය මීට වසර 6කට පමණ පෙර සිදු වූවකි. මා මෙහි භාවනාවට පැමිණ පළමු දින රාත්‍රියේ සහ ඊට පසු දින උදෑසන පරයන්ක භාවනාවේදීද හිස කඩා වැටීම, ඇඟ ඉදිරියට නැමීම සිදුවන විටදී පෙර අත්දැකීම් සිහිපත් වී මාගේ කුමන හෝ වරදක් ඇති බව මට සිතුනේ. ඔබ වහන්සේ ධර්මදේශනාවේදී භාවනා කරන විට සිරුරේ චලන ස්වභාවය සිදුවිය හැකි බව සඳහන් කරන්නට යෙදුන විටදී මා සිත පැවති ව්‍යාකූල බව නැතිවිය. නැතිනම් තවමත් මා මාගේ වරදක් යයි සිතමින් භාවනාවට උකටලි වීමට ඉඩ තිබුණි. ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් මාගේ ගෞරවය පුද කරන අතර මෙම ප්‍රශ්නයේ මුල සඳහන් කළ භාවනා ක්‍රමය පිළිබඳව මාහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඇත්තට මම මගේ පුද්ගලික සම්බන්ධයක් හෝ අත්දැකීමක් නෑ එහෙම ක්‍රමයක් ගැන. ඒක අනිවාර්යයෙන්ම සමත ක්‍රමයක් කරන බව නම් පේනවා මේ අහගෙන ඉන්නකොට. ඒයි ඒක ඇත්තටම අබෞද්ධ භාවනා ක්‍රමවලත් ඒ වගේ මොකක් හරි ඒක මන්තරයක් ඒක හොඳට ඔසිද්ධි කරවිච්ච එහෙම නැත්නම් ගරු ලහුව වචන බෙදාගත්ත හොඳ කාතාපදයක්වත් නැවත නැවත කියනකොට ඒ මේ හිත පුදුම විදිහට සමාධිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මේ බුද්ධ මන්ත්‍රයක් මේක aran තියෙන්නේ සම්පවස්සකරණ. ඉතින් මේ වෙච්චාම සමහරලාට ඒකට හැබැයි වෙකන හැබැයි ඒකෙදි හරියට මන්ත්‍රය ඒ චරිතයත් එක්ක ගැලපෙන්න ඕනේ. ගැලපුණොත් මේ මන්ත්‍රය මතු කරනකොට ඉබේම වගේ ඒකට යනවා. ඉතින් ඒක නමුත් ඒක ඔක්කොටම මේ මන්ත්‍රය හරියන්නේ නැහැ. කෙසේ නමුත් භාවනා හරියෑම වැරද්දක් විදිහට හිතෙනවා. හරි කියලා සතිය විවිධයට පස්සෙත් අතපය කඩා වැටෙනවා, ඔළුව කඩා වැටෙනවා. ඉතින් ඒක වැරද්දක් කියලා හිතාගත්තොත් එහෙම අර භාවනා ක්‍රමයක්, මන්ත්‍රයක්, සම්බන්ධය, සතිය සේරම නරක පැත්තට කල්පනා වෙනවා. ඒ අර භාවනා පිළිවන් තමයි දක්වන අර්ථකතනේ නිසා. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් කවුරු හරි කරපු කෙනෙක් එක සාකච්ඡා කරලා මට කරනකොට මෙහෙම වෙනවා, මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඒ කමඨාන සුද්ධ කර ගැනීමෙන් තමයි මේ භාවනා නිසි මඟට යොමු කර ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ එදායින් පටන් ගත්ත දේ හරි කමන්නේ පස්සේ හරි කමන්නේ ඒ මතින් හෝ නැත්නම් අනියම් මාර්ගේ කවදා හරි පාරකට වැටෙනවා නම් ඉතින් ඒක කියලා කරන්නත් බෑ. ගාක් වැඩි කර කර කර ගියාට පස්සේ තමයි දවසක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක් හැම එකකෙම උදව්වක් වෙලා තියෙනවා. ඊට කලින් කෙරුවයි කියන මෛත්‍රී භාවනාවයි ආනාපාන සති භාවනාවයි මේකෙන් හැම එකෙම උදව්වක් වෙලා ඉතින් දැන් මට ස්තුති කරාට මේ ඉස්සරහට ගිහලා තවත් තැනකදී තවත් ඔయిత වැඩි ඍජුවීමක් එනකොට ඊටත් වැඩි ස්තුතියක් පහළ වෙනවා ඒ කරන කෙනාට ඒ නිසා මේ මුළු පද්ධතියටම ස්තුතිය යන්න වැරදි කෙරුවත් මුලදී මුලදී උදව් කරපේ සියලුම පටන් අර ගන්නකොට උදව් කරපේ ආචාර්යවරුන්ට භාවනා ක්‍රම වලට භාවනා මධ්‍යස්ථානට සම්පූර්ණ උදව් යන්න ඕනේ. මේ කෝලිත තරුණයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වශයෙන් ධර්මසේනාධිපතිවරපත් වුණාට හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා ආවර්ජනය කරලා බන්වලු අස්සජි ස්වාමීන් වහන්සේ කොයි පැත්තද ඉන්නේ කියලා. ඒ පැත්තට තුන් සැරයක් වැඳලාලු ආසනේ ගන්න, නිදාගන්න. ඒ මොකද මේ ශාන්තිනේ හම්බෙන් හම්බුනේ ඉස්සලා. ඒ ශාන්ති ඉස්සලාම සබ්බපා හේ ධම්මා හේතුප්පබා කියලා කිව්වේ. ඊට පස්සේ මේ සේරම සිද්ධ වුනේ. ඒ නිසා එදා ඉඳලම අන්තිම දවස වෙනකන් හැමදාම අස්සජී ස්වාමීන් වහන්සේ ඉඳා ගන්න පැත්ත බලලා වැඳලා ඒ පැත්තට වැඳලා පින්දීලලු බුදිය ගන්න. ඒ වගේ හොඳට මතක තියාගන්න ඕනේ අපිට උගන්වපු ගුරුවරුන්ගෙන් දැන් කාලේ වචනෙන් කියනනම් හොඳම ගුරුවරයා අපිට හම්බෙලා තියෙන්නේ මොන්ඩිසෝරි පන්තියේ. එයාට තමයි පන්ති අමා ළමයේ ශිෂ්‍යයෙක්ගේ අමාරුම දන තියෙන එයාට. එක්ක බාලාංශ පන්ති ගුරුවරයා. අපි වඳින්නේ යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලට. ඇත්තටම අපි කොට ගැනීමේදී මුල් ගුරුවරයා අම්මයි අප්පච්චි ඊගාවට ඒ පහළ බාලාංශ ගුරුවරයෙක් තමයි අපි පන්තික වාඩි වෙලා ඉඳ පුරුදු කරේ විනාඩි 35ක් ඉඳ පුරුදු කරේ පීරියඩ් වෙනස් කරන්න පුරුදු කරුවේ ඔක්කොම කරුවේ. යා නමුත් අපි වන්දනා ක්‍රමය ගරු සැලකිල්ල හැම වෙලාවෙම දිලිසෙන තැන් වලට තමයි කෙරෙන්නේ. නමුත් බර ඇදලා තියෙන්නේ අර මුල් ගුරුවරයා. ඒ නිසා මොන්නම හේතුවක් නිසාවත් සංසන්දනය කරන්න යන්න එපා. අරයට වැඩිය මෙයා හොඳයි. එකෙන් හරිය මේ අකරතැබ්බයකට අපිපත් වෙනවා. සද්ධර්මයේ පැත්තෙන් බලනකොට එහෙම නැත්නම් යථාර්ථයේ පැත්තෙන් බලනකොට අර මුල්ම කාලේ අපි පාරට දාන්න උදව් කරපගෙන සමාජයට එච්චරම වැදගත් නම්බුකාර කර්මස්ථානචාර නෙවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකට මුල් අද්දීපු එකනා කදාවත් පුංචි කළ සලකන්නට එහෙම සලකන එකට කියන්නේ මිත්‍රද්‍රෝහි වෙනවා කියලා. ඒක නිසා මේ මිත්තානිසංස සූත්‍රයේ ගාථාපද 11ක් කොහෙද තියෙනවා හැම වෙලාවෙදිම ආනිසංස 30 ගණක් කියලා තියෙනවා. අපිට කොතනකදී හරි උදව් කරපු කල්යාණ මිත්‍රයෙකුට ද්‍රෝහි වුණේ නැහැ. ද්‍රෝහි නොවුනොත් මේ ආනිසංස ටික සේරම හම්බ වෙනවා. යණ යතන බත් හම්බ වෙනවා. යණ යනතන මිත්‍රයෝ හම්බ වෙනවා. ඔක්කොමලා නෑදෑය වගේ පේනවා. ගහකින් ඇදගෙන වැටුණත් කොන්ද කැඩෙන්න ඉස්සෙල්ලා ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. යන යනතන දේවතාවෙක් වගේ බබලන්න පටන් ගන්නවා ජීවමිත්තානන්න දූපති. Tamanට කවදා හෝ ඇල්ලතුරු උදුරකින් හරි විදුරකින් හරි උදව් කරපො මිත්‍යාට මිත්‍රද්‍රෝහි නොවුනොත් ඒ මනසට ජීවිතේ යන යනතන ඔක්කොම නෑද අයවා. කොයි වෙලාවක හරි මේ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන්, ගුරුවරු මනින්න කියලා ගිය දවසේ අපි ඇත්තටම ඒ ගුරුවරුන්ගේ ශාපයකට ලක් වෙනවා. එහෙම නැත්නම් ආශිර්වාද නැතුව යනවා. ඒක නිසා මේ අපිට හිතන්න ඕනේ මේ අපි හිටපු ඒ අශීලාචාර தත්ත්වේ ඉඳලා අද මෙතෙන්ට එනකන් උදව් කරපු ඇත්තන්ගෙන් අර මුල්ම මුල්ම හම්බෙච්ච අය තමයි වැදගත්ම වෙන්නේ. නමුත් අපේ ස්වභාවයේ දිලිසෙන දේවල් වලට වඳින එක. ඉතාමත්ව ප්‍රසිද්ධ ගුරුවරයා අල්ලගෙන අපි ඉතුරු කරන්න ගියාට බර ඇදලා තියෙන්නේ කෙනෙක්. එචා මේ කොහේ හිටියත් අපි කොහොමදත් තියෙන නිවන කරා යන ගමනේ ඒක පිළිබඳ කිසිම සැකයක් උපදන්න එපා. මනින්නත් එපා. හැම පියවරම එක්කසේ වැදගත් කරලා සලකන්න ඕනේ. එතකොට අපිට පෙරෙයි අර පටන් ගන්නෙදී අපි ගත්තේ නැම්ම පටන් ගත්තේදී අපි ගත්තේ ගැම්ම ඒකෙන් තමයි අපි මේ දිහාට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මම ඔය ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මේ භාවනා ක්‍රමය මොකක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒක උදව් කරලා තියෙන බව නම් පේනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා වාර කිහිපයකදීම මම දැන් මෙතන යනුවෙන් සතිය පිහිටුවා ආස්වාස ප්‍රස්වාස නොමැති තරමටම සංසිඳියාමක් එලෙස දිගටම පැවතීමක් සිදුවේ. වෙනත් සිතවිලි පැමිණෙන්නේද නැත. නැති තරම්ය. මහන්සියක් නැතිව හිස් භවයේ විනාඩි 45ක් පමණ රැඳී සිටීම සිදුවේ. එසේ සිටින විට නැගිටින්නට සිතවිල්ල පැමිණියාම පරයන්කේ නැගී සිටිමි. බොහෝ විට එම නැගිටින වේලාවල් දානය සඳහා පිටත් වීමට සුදුසු වේලාවන් වේ. හිස් බව ඇතිව මමද දිගටම රැඳී සිටිමි. කල යුත්තේ කුමක් කුමක්දයි පහදා දෙන්න. යර ඉරියව මාරු කරනකොට මේ විවේකේ නැති වෙනවද කියලා බලන්න. ඉරියව නැති මාරු වෙනකොට මේ කියන හුදකලාව මම දැන් මෙතන ඉරියව මත රඳා පවතින තාක්කල් ඒක දුර්වලයි. ඒක බොළඳයි යම් වෙලාවක ඒක ශක්තිමත් කරවෙනවා කියලා කියන්නේ විනාඩි 45ක විතර නැගිටින්න හිතෙනවා නැගිටින අතර වාරේ හිමීට නැවතිලින අතර වෙන ගමන් මම දැන් මෙතන නැගිටිනවා මම දැන් මෙතන හිට ගන්න මම දැන් මෙතන ඉස්සරහට යනවා කියලා ඒකට ගන්න පටන් අරගත්තොත් අර ගත්ත ඒ එකලස ඉරියාපත සංදිවලත් ඉරියා වෙනස් වීමෙදිත් කරගන්න පුළුවන් වෙන්න නම් නැවතිල්ලේ වැඩේ යන්න ඕන ඊය වෙනස් කරන බව දැනගෙන ඒ වගේම තමන්ගේ මොනම ක්‍රමයකට හෝ නිකුත් වෙන සද්ද තියෙනවා නම් ඒ සද්ද වලට හොඳට අහුම්කම් දීගෙන වැඩ කරන්න ඕනේ. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට සද්ද වෙනවද? වැඩක් කරනකොට සද්ද වෙනවද කියලා ඒ හැම සද්දයකටම අහුම්කම් දීපුවා ඉබේම හිත මම දැන් මෙතෙන්ද ගෙනත් දානවා. තමන්ගේ නිකුත් වෙන සද්දය මහ පුදුමාකාර ආකර්ෂණීය ශක්තියක් තියෙනවා. හරියට දන්නවා. ඉරියාපත මාරු කරන වෙලාවට උඟාක් වෙලාට ඕන කරලා තියෙන්නේ කරන වැඩේ නැවතිල්ල කරන්න නිස්සද්දව කරන්න හැබැයි නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්න සතිය පිටවන්න අදිෂ්ඨාන කරන්න ඒ සඳහා ආරමුණක් හෝ ඉරියව්වක් හෝ වේලාවක් සීමිත නම් ඒ සතිය දුර්වලයි ඕනේ ආරමුණක ඕනේ ඉරියව්වක ඕනේ නිමිත්තක සතිය ගන්න පුළුවන් නම් මේ ගත්ත එක දැඩි කිරීමක් වෙනවා ඒක තමයි ඊගාව කර්මස්ථානේ වෙන්න ඕන ගරු ස්වාමින් වහන්සේ ඊයේ බණට අනුව ඔබ වහන්සේ කියා දුන් සතර මහා ධාතු සහ ආකාශ ධාතුව පරයන්ක හෝ සක්මන් භාවනාවේදී ඉරක් ඇඳලා තිනවා මෙනෙහි කළ යුතු අයුරු මා කෙරෙහි අනු අනුකම්පාවෙන් නැවත පැවසිය හැකිනම් ඔබ වහන්සේට පින් සිදු වේවි. ස්වාමින් වහන්සේ මෙහිදී විඥාන ධාතුව මේහා සම්බන්ධ නොවන්නේද යන්න හා නොයසේනම් එයද භාවනාවේදී ප්‍රායෝගිකව යොදා ගන්නා අයුරු පැහැදිලි කර දෙන සේක්වා. ඇත්තටම කියනවා මේ හතර මහා ධාතුන් මට්ටමට එනකොට මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ. ඒවා මෙනෙහි කරන්නේ කොහොමද කියලා අහනවනම් එන්ජින් එක ස්ටාර්ට් කළා ස්ටාර්ට් වෙනවද කියලා බලන්න ෆෑන් එක අතට අත දැම්මා වගේ වෙනවා. එන්ජින් එක දුවද්දි ෆෑන් එකට අත දැම්මයි කියලා කියන්නේ කැප කැපෙන වේගය තේරෙන්නේ නැතුව කපලා යනවා අත. ඒ තරම්ම වේගයකට ගියාට පස්සේ තමයි ධාතු මනසිකාරය වෙන්නේ. ධාතු මනසිකාරයට යනකම් මෙනෙහි කරන්න. ඊට පස්සේ ධාතු මනසිකාරය මෙනෙහි නොකළ යුතුයි කියන එක තාක්ෂණික උපදේශයක්. දහස මනසිකාරය කියලා සාද ගතිය තියෙනවා උණුසුම් ගතිය තියෙනවා ඒ එක එක ඇවිල්ලා යයි ඒවා පිළිබඳ දැක්කට නොදැක්කාසේ ඇහුනට නැහුනාසේ දැනුනට නොදැනුනාසේ ඉන්න එක තමයි කරණ තියෙන අනුග්‍රහය. ඒක එක එක වෙන් කර කර අල්ලන්න පටන් අරගත්තයි කියලා කියන්නේ දුවන මැෂින් එකක ප්ලයි වීල් එකට අත දැම්මා වගේ තමයි. ඉතින් ඒ නිසා ඒ අහලා තියෙන එක කනගාටු දෙන්න විදියක් නැහැ. දුන්නොත් අතපය කපා ගන්න. දෙක මේ විඥාන ධාතුවෙන් තමයි තේරුම් අරගන්න මේක පටවි මේක ආපෝ නෙවෙයි කියලා. මේක තේජෝ මේක වායෝ නෙවෙයි. මේ ආශ්වාසය මේක ප්‍රශ්වාසය නෙවෙයි. මේ ප්‍රශ්වාසය මේක ආශ්වාසය නෙවෙයි. මේ ආශ්වාසය මේක සද්දයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි කියලා දේවල් වෙන්කොට දැන ගැනීම කරන්නේ විඥාණයෙන් තමයි. ඒක වෙන ගමන් විඥාණයෙන් කරන වේගය නිසා මේ වෙනස් වීමක් වෙන්කොට දැන ගැනීමක් මේ මම මේ මම නෙවෙයි මේ මේ මේ ආශාසය මේ ප්‍රසවාසය නෙවෙයි කියලා දැන ගැනීම දැනගන්න වෙනමම දෘෂ්ටි කෝණයක් අවශ්‍යයි. ඒක මේ ඉස්කෝලේ කන්ටි පන්ති කාමරවල උගන්වන දැනුමින් කරන්න බෑ. මේ වෙන්කොට දැන ගැනීම දැනගන්න පුළුවන් එකක්. ඒක දැනගන්න බුදුහාමරගෙන් උපදෙස් ලැබිලා තියෙනත් ඕනේ. දැන ගැනීම වැදගත් වෙනවා කියනත් ඕනේ. වැද දැනගන්න දැනගන්න Tamanට ඒක වශී කරගන්න පුළුවන් බවත් තේරෙනවා. නමුත් ඒක පන්ති කාමරේ ඉගෙන ගන්න තියෙන්නේ මේ දෙකක් වෙන්කොට හඳුනා ගැනීම කරන්නේ විඥාණයෙන් තමයි. මේ දෙකක් හඳුනා ගැනීම සඳහා කරන ප්‍රයත්නය තමයි මෙනෙහි කිරීම. නමුත් මෙනෙහි කිරීම හැලෙනවා ධාතු මනසිකාට භාවනාවේ යනකොට. පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණේ දා පොදු ලක්ෂණේ යනකොට ඉබේම මෙනෙහි කිරීම හැලෙනවා. ඒතියෙදි මෙනෙහි කරන්න ගියොත් අර දුවන බයිසිකල් එක පොක් අස්සේ කූටුවක් ගහන්න ගියා වගේ අපහසුටපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සමත භාවනාව පුරුදු කරන දිනය තුලම වෙනත් කාලයක විපස්සනා භාවනාවද පුහුණු කළ හැකිද? එසේනම් කරුණාවෙන් විපස්සනා භාවනා පුහුණුව පටන් ගත යුතු ආකාරය සඳහා උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නිවන් සුව වේවා මට මේ සමත භාවනා කරන හැටි කියලා දෙනවනේ නැත්නම් මොකක්ද එකකින් අදහස් කරන්න කිව්වොත් මට චුට්ටික උත්තර දෙන්න පුළුවන් මොකද්ද සමත භාවනා කරනවා කියලා මේ ප්‍රශ්න කරු සඳහන් කරන්න කියන එක එහෙම නැතුව මට තේරෙන්නේ නැහැ මොකද ඔය කියන දේ සම්පූර්ණ මට තේන විදිහට මනෝ විකාර කියලා කතා කරන්නේ. ආනපන සතිය කරන්න ඔය දෙකේ දෙකම තියෙනවා. කිසිනොත් උත්තර බලාපොරොත්තු වෙනවා නම් මම නැවතත් මගේ මේ ඉල්ලීම මම කරනවා මොකද්ද මේ සමත භාවනා කරනවා කියන එක මට විස්තර ටිකක් දුන්නොත් මම කැමතියි ඒක සාකච්ඡාවට ලක් කරන්න. නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඊයේ හවස ඔබ වහන්සේගේ ධර්මදේශනාව අසමින් සිටින අවස්ථාවේ ධර්මයත් අසමින්ම පිම්බීම හැකිලීමත් මනසේ දැක ගන්නට ලැබුණේ. ධර්මය ඇසීම භාවනා කිරීම එකවර සිදුවාට වරදක් නෑ නේද ස්වාමින් වහන්ස? පරයන්ක භාවනාවට වාඩි වූ අවස්ථාවවලදී සීමාවක් නැතිව සිටිවිලි ගලාගෙන එනවා. අවද ස්වාමින් වහන්ස දින දෙකකට පමණ පෙර භාවනා කරමින් සිටින විට ශරීරයට අපහසුාවක් නැති ආකාරයට එක විටම වෙනස් වී ආලෝකයක් පෙනුනි. එම අවස්ථාවේම ශරීරයේ කිහිප පළකම හද ගති වේදනා ගති දැනුනි. හැකි හැකි ආකාරයට මෙනෙහි කළමි. ඒ ආකාරයට මීට පෙරත් සිදු වී ඇත. ත්වන් සරණයි. මේ සිද්ධි තුනක් ගැන සඳහන් කරනවා. මේ සිද්ධි තුනෙන් තමන් උත්තර ලැබුණොත් වඩාම හොඳ කොයි සිද්ධියද කියලා කිව්වොත් මට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක ගොඩාක් ඔලුවට දැම්මට පස්සේ ඒ උත්තර දීලා කිලෝර කරන්න බෑ. පෑන් තියෙන නිසා, කොළ තියෙන නිසා ඔහේ ලියනවා. ලියුවට මම උත්තර දෙන්න පටන් ගත්තාම ඔලුවත් කර වෙනවා. ඒ නිසා මම අහනවා මේ ප්‍රශ්න තුනේ කොයි එකට උත්තර දුන්නොත් මේක වඩාත් මයික් එක දෙන්නේ. වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නකොට දෙක තුන ප්‍රශ්න මට මතක නැති වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අර තුන්වෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ. මම තුන්වෙනි කොටස වඩා හොඳයි කියන්නේ. එහෙමයි. මෙනෙහි කරමින් සිටින විට මේ තුන්වෙනි පැත්තේ අපි කියවන්නේ කියමු. එහෙනම් තුන්වෙනි කොටස තමයි අපි ගන්න හදන්නේ මේ සාකච්ඡාව සඳහා. තවද ස්වාමින් වහන්සේ දින දෙකකට පමණ පෙර භාවනා කරමින් සිටින විට ශරීරයට අපහසුාවක් නැති ආකාරයට එක විටම වෙනස් වී ආලෝකයක් පෙනුනි. එම අවස්ථාවේම ශරීරයේ කීප පළකම තද ගති වේදනා ගති දැනුනි. හැකි හැකි ආකාරයට මෙනෙහි කළෙමි. ඒ ඒ ආකාරයට මීට පෙරත් සිදුව ඇත. ඉතින් ඒක තමයි ඇත්තටම මටත් හිතෙන විදිහට අවස්ථා තුනේම හොඳම සිද්ධිය නිසා කමඨාන සුද්ධ කරනකොට හෝ කාට හරි කතා කරනකොට වල්පල් කියන්නේ නැතුව පොයින්ට් එකට කතා කරන්න. මෙන්න මේකයි සුද්ධ කරන්න. තව ආලපාලේවා දෙක තුනක් දාපු ගමන් වෙන්නේ සම්පූර්ණ මාතෘකාව පිට යනවා. නිසා කමඨාන් සුද්ධ කරනට තමයි වැදගත්ම අත්‍යවශ්‍ය කාරණා විතරක් කතා කරන්න අනිත්‍යව කතා කරන්න යෑම අපේ අවධානය නන්නත්තර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒක නිසා මේකෙදී පළවෙනි ප්‍රශ්නේත් එතරම්යි තියෙන්නේ බණ අහගෙන ඉන්නකොට හුස්ම ගන්නවා තේරෙනවා. ඉතින් අපි බත් කනකොටත් හුස්ම ගන්න. දිව හැපෙන්නේ නැහැ. පිම්බීම හැකිනේ. මොකක් වුණත් කමන්නේ. කොයි එක හරි කමන්නේ අපි පටන් අර ගන්නකොට සීලුවට බහා තබලා බිම්බි මැකිලි මිශ්‍ර කරනක ගියාට භවනාට ඒක හුරු වෙන්න හුරු වෙන්න ඒක බිම්බි මැකිලිම බලන අතරේ ආනාපානයේ සිද්ධින බව තේරෙයි. මම දැන් මෙතන ඉන්න බවත් තේරෙයි. තද ගතිය, උණුසුම් ගතිය, වාතහමන ගණත් තේරෙයි. ටික ටික ටික ටික අර පළවෙනි එක පළවෙනි ස්ථාවර ලැබුවට පස්සේ අනිතව එන්න පටන් ගන්නවා. ඉතින් එන්න පටන් ගත්තට පස්සේ ඒක ප්‍රශ්නයක්. ඉස්සරහට යෑමද පස්සට යෑමද කියන බරපතල ප්‍රශ්න මතුවෙනවාට පටන් ගත්ත පිම්බීම හැකිලිම ගිලි වුණොත් නම් ප්‍රශ්නයක් තියෙනවා. පිම්බීම හැකිලිම තියේදී ඒකට මොන්න තරම් දේවල් වැටුණත් බාධා වෙලා නැහැ. අපි ආනාපානෙ ගත්තොත් ආනාපානේ මූල කර්මස්ථානේ ආනාපානෙ යන්න පුළුවන් පහසුකම තියේදී මොන දේ වුණත් භාවනා කැඩලා නැහැ. කැඩිනායි කියලා දැනගත්තම ආනාපානෙ යන්න ගිය ගමන් තමයි තේරෙනවා. ඒකට තියෙන සම්බන්ධය තියෙනවා නම් කැඩලා නැහැ. ඉතින් ඒක බොහොම සරලයි මේක. මම හුඟක් වෙලාට ධර්ම දේශනා කරන ආනාපානය කියන එක ප්‍රසස්ත අරමුණ කරගෙන කතා කරාට ඒකට පිම්බිම හැකිලිම දැම්මත් එච්චරයි. සක්මන් කරනකොටත් එච්චරයි. ඊතර පොල් ගන්න කොටත් පොල් ගන්න බව දන්නවනම් ඔය මොන්න භාවනාවට හිත ගියත් වැරදිලා නැහැ. නමුත් පොල් ගන්න බව දන්නේ නැත්නම් ඉතින් අත කපා ගන්නවා, දත කපා ගන්නවා. ඊට පස්සේ ගියා භාවනා කරන්න ගිහිල්ලා ඊරමණයට අත කපනවා. කරන මුල් වැඩේට යන්න පුළුවන්කම දීති කොච්චරක් විවිධාංගීකරණේ වුණත් ඒක අලංකාරයක්. විවිධාංගය කරන දේ කියලා මූල කර්මත්තානේ ගිලියා ගත්තා නම් එහෙනම් ඉතින් අමාරු වැඩ. ඒ වගේම කමඨහං සුද්ධ කරනකොට අහල පහල තිනව දාන්න එපා ඒකට. අපි එකක් එකවරකට අනේක සුද්ධ කරගත්තට පස්සේ පුළුවන් අනිත් ඒවා කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ අවධානය එක එක පැති වලට යනවා. ඒ නිසා ඒ විදිහට එකම අරමුණක හිත පවත්වන්න ගිහිල්ලා ඒකට හිත සිද්ධ වෙනකොට හිත ඒකට හුරු වෙනකොට ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම අරකට අලංකාරයක්. එහෙම නැත්නම් මූලික දෙයක් හදන්න ෆැක්ටරි එකක් හදනකොට ඒකේ අතුරු බල රාශියක් හම්බ වෙනවා. By products. ඒව කොච්චර හමුණා ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකේ මූලික නිෂ්පාදනයට බාධා වෙන්නේ නැතුව ෆැක්ටරි දුවන ගමන් අතුරු බල කොච්චර ආවත් තමයි. ඇත්තටම අතුරු බල ගොඩාක් සංවිධානය වෙන්නේ මූල මූලික ඵලය. මූලික නිෂ්පාදනයේ සංවිධානය වෙන්න වෙන්න අතුරු බල ලාභ ගොඩාක් හම්බ වෙනවා. සරණයි ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි තදබල කෙලෙස් සිතවිල්ලක් එන විට චතුරාර්යක භාවනා වලින් එකක් උපයෝගී කරගෙන එම සිතුවිල්ල යටපත් කළ විට පින් රැස් වෙනවා නේද හේතුඵල ධම ලෙස හෝ පැමිණි සිතුවිල්ල හඳුනා ගැනීම මගින් එය නැති කිරීම නේද කළ යුත්තේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා. දැන් අපිට කොහොම හරි පිං මුවාවෙන් හරි කමන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැත්නම් පරිසම්පද අවබෝධයෙන් හෝ කමන්නේ කෙලෙස් දුරවන් වීම සිදු වෙනවා නම් ඒ චතුරාර්යක භවනා කරන తాවකාලිකව පැත්තකට දාන එක හේතුඵල ධර්ම සලකා බැලීමෙන් ඇත්තට මුණ දෙන්න හදලා ඊටදී ගැඹුරකට යන එක තියෙන්නේ. ওই දෙකෙන් කොයි එකද ඉස්සර වෙන්න ඕනේ කොකද ප්‍රතිඵලදායි කියලා කියන්න තියෙන බලවත් වෙන කෙලෙසේ තියෙන උග්‍ර තීව්‍රතාවය අනුව. ඒ නිසා අපි කොයි උපකරණයක් හරි කමක් නැහැ පාවිච්චි කරලා ඒ කෙලෙස් වල තියෙන මතුවෙනකොට තියෙන උග්‍රකම තීව්‍රකම තේරුම් අරගෙන අවස්ථානෝචිතව ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඒකේ හැම්පෙට ප්‍රතිඵලයෙන් පස්සේ අපිට බතයි මේක පින් සඳහා කරන එකද නැත්නම් පටිච්චසමුපාදය අවබෝධ කිරීම සඳහා කරන එකද කියන එක හිමීට තෝර බේර ගන්න පුළුවන්. ඉස්ලාම කරන්න තියෙන්නේ අර උල ඇරන් දාන්න ඕනේ ඉස්සෙල්ලා. උල ඇරන් දාන්න ඉස්සර වෙලා කිව්වොත් මේ උල ආවේ කොයි පැත්තෙන්ද කවුද විද්‍ය අනම්මනම් කියන පටන් අරගත්තොත් විෂ කනවා. ආපු ගාම කරන්න තියෙන මේක අර විහිකොල්ල දාලා පස්සේ පුළුවන් මිට මනුස්සයා උසස් කුලවන්තෙද්ද පහත් කුලවන්තෙද්ද කියලා හිතක්. එචා ක්‍රමවේදයේ නෙවෙයි වැදගත් වෙන්නේ කෙලෙස් වල තියෙන වහා වද දෙන ගතිය නිසා ඒ කෙලෙස් අවස්ථානුකූල යටපත් කිරීමට තමන් ළඟ තියෙන මෙවලම් මල්ලේ තියෙන මොකක් හරි පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ පස්සේ ක්‍රමසහවිදි තේරෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහනේ තුන්වන දිනයතෙක් මා විසින් මගේ සිත සමග විශාල යුද්ධයක යෙදුන අතර දැන් හැඟෙන පරිදි පරයන්කේදී යම් තාක් දුරට සතිය පිහිටුවා ගත හැකි බවක් හැඟේ. නමුත් කාමච්ඡන්ද විසින් බොහෝ විට පහර එල්ල කරයි. සමහර අවස්ථාවල පැය භාගයක් විනාඩි 45ක් අතර කාලයක් එක දිගට භාවනාවේ සතිය පිහිටුවා ගත හැකි බවක් දැනේ. සක්මණේදීත් බොහෝ විට සිත සමග කෙරෙන යුද්ධයෙන් දිනීමට හැකි යයි හැඟේ. දිනක සක්මණේදී හොඳින් සතිය පිහිටුවාගත් මම වටපිට බැලීමෙන් හෝ වේගය වෙනස් කිරීමෙන් සතිය කැඩෙයිදයි පරීක්ෂා කළද එදින මගේ සතිය එක ලෙස පැවතීම පිළිබඳව සතුටු උනේමි. නමුත් කමඨහන් සුද්ධ කිරීමේදී අන් අය පවසන ආලෝකවත් වලාකුළුවත් සමාධියවත් මට මම නොදී නොදුටුවෙමි. නමුත් මා මෙතන යන සිතවිල්ලත් සක්මනේදී পায় වෙත හොඳින් සිහිය ඇති බව හැඟේ. සමාධිය යනුවෙන් හඳුන්වන්නේ කුමන තත්වයක්ද? මාගේ ඉදිරි ගමනට ඉහත කී ආලෝක වලාකුළු වැනි දෑ දැකීම අත්‍යවශ්‍යද? මාගේ දුර්වලකමක් ඇද්ද? මා කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඇත්තටම සමාධිය වර්ණනා කරනවට වැඩිය අපි වැඩමුළු ආදාන්නේ සතිය වර්ණනා ගන්න සතිය තියනවාද කියන්නේ. ඒක ඒ විදිහට තමයි තේරෙනවා නම් ඇලහැප්පිලි කෙරුවත් කෙනෙහිලිකම් කෙරුවත් සතිය කැඩෙන්නේ නැහැ කියලා. ඉතින් අර ඊයේත් කමටහන් සොද්ද කිව්වා නොදැක්ක මොනවාරි අපේක්ෂා කරනවා කියන එක කාමෙම තමයි. මට බලාකුළු හම්බුන්නේ මට අරක හම්බුන්නේ මේක හම්බුන්නේ කියලා අපේක්ෂා කරන එක මේ සාමූහික භාවනාවක් කරනකොට අනිවාර්යයෙන්ම ඇහෙන්න තියෙන දේවල්. ඉතින් ඒක නිසා ඔක්කොම ඒවා මේ බාධාවක් පිණිස මන්දෝත්සාහය පිණිස රැකෙවි පිණිස දෙපර බෑම් පිට පාවිච්චි කරනවා නම් ඉතින් මේකත් කෙලෙසයක් තමයි. ඒ නිසා සතිය තියෙනවා කියලා දන්නවනම් ඒ සතුට වෙන්න තියෙන කාරණාව ඉදිරියට යන යන මිසක්කා මේ හිත දාන කෙලස් හරියට වලාකුළක් දැක්ක මට වලාකුළක් නැහැ. එයාට ආලෝකයක් දැක්ක මට හම්බුනේ නැහැ නේ කාලවකද ටෙලිවිෂන් එක අඟල් 32 එකක් අපේ ගෙදර එක 28 එකක්. ඉතින් ඒ 28 එක වැඩන්නේ. අල්ලපගද තියෙන 32 එක තමයි ඕන කරන්නේ. ඉතින් මේ මේ සුඛෝපභෝගීත් එකට යන්න හදන්නේ. නැත්තම් මේ මේ බහුබහණ්ඩික தත්ත්වෙට. ඊයේත් මම කතා කරලා කිව්වා මේ වචන කතා කරාට මේ ඔක්කොටම ඒක හැන්දෙන් බෙදුවට ඒක හැඩ ගහලා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් අමාරු. හැබැයි මේ මේ විදිහට ප්‍රශ්න අහන එක වැරද්දක්වත් ඒක මේ මේ කෙනෙහිල්ලක්වත් දුර්ලකමක්වත් නෙවෙයි අපේ හිත බලන්නෙම කන් කේන්ද්‍රියක්මයි. එහෙම නැත්නම් කියනනම් කන් දොස් ක්‍රියාවක්මයි. මොකකින් හරි හිත දාලා මට ඒක නෑනේ. ඔය මොන જાති තිබුණත් ඒක නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒක අත්‍රිච්ඡතාවය කියලා කියන කතාව සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා අපි උත්සාහ කරනවා නේ බහනදී ලැබෙන මේ පුංචි දේ හරි කමන්නේ හැබිලා සතුටු කරලා පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතින් යනවා මිස හරියට මේක හම්බුණා මට මේක හම්බුන්නේ නැහැ කියන මේ වාරාව තන්නේ කර කාම ලෝකෙන් අපිට ඇති කරලා තියෙන වෙළඳ දැන්වීම හරහා අපිට ඇති කරලා තියෙන භයානක රෝගයක්. භයානක පිළිකාවක්. ඉතින් ඒක අර සීල සම්පatti විනාශ කරලා දානවා. අහගෙන ඉන්න එක්කනාගේ අහගෙන ඉන්න එක්කනා මේ දේ මටත් ඕන. ඒක අහවල් දෙයට පාවිච්චි කරනොත් මොකක්වත් නැහැ මේ හොඳට සතියක් තියෙනවා. ඊගාට ලැබිච්ච සමාධියක් ගැන කතා කරන ඉතින් මෙවුවා මම හිතනවා මේ මේ භාවනා වැඩමුළුවේදී අපි කරන සාකච්ඡාවලදී හැම සාකච්ඡාවේදීම හැම වැඩමුළුවේදී අනිවාර්යයෙන්ම සීකල යුතු පැත්තක්. ඒ කියන්නේ අපි ඔක්කොම තියෙන පොදු දුර්වලකමක් තමයි මේක. අපිට මේ සංසන්දනාත්මකව අරයට වැඩිය හොඳින් එකක් ඕනේ ඉච්චරයි. වෙන්න ඒක මොකක් වුණා කමන්නේ. ඉතින් ඒ නිසා අන්නේව පොඩ්ඩක් තේරුම් ගන්න මේ බොළඳ ගති ඊටිසින වයින් කරලා හැකි සංඥාව එහෙම නැත්නම් සන්තුෂ්ටි කරගතිය, සම්පatti කරගතිය දිගේ යන්න පටන් අරගත්තොත් ලැබිච්ච ටික හොඳටම ඇති. නමුත් අරක නෑ මේක නෑ කිව්වොත් කද්දාකවත් කෙලවරක් වෙන්නේ. ඒ නිසා මේ සතුට වෙලා යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ විදර්ශනා ඥාන උපදවාගත හැකි ආකාරය පහදා දෙන්න. নমස්කාර වේවා. අංගින ආකාරය ආහන්න දැන්. අං ආවට පස්සේ අනින ආකාරය ආයි මගේ. ඒ නිසා මොකක්වත් උන සත්‍ය පිටව ගන්න. ඒක වෙලාවට එයි. ඕගොල්ලෝ වතුර දාන්න පැලේ වැවි. මට තේරෙන්නේ වව නැටි දාන්න බෑ. ඒ නිසා වෙන් වෙන් වශයෙන් උත්තර දෙන්න මේ ගැන එක පැත්තට කනගාටුත් වෙනවම නැත්නම් හිතනවා කොහොම හරි මේක දිරවගනී කියලා මේ තියෙන දේ කණ්ඩ චීන හෝටලයකට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. ජපන් හෝටලෙ ඉල්ල චීන කෑම ඉල්ලන්නත් එපා. මෙහි කරන්නේ සතිපට්ඨානෙ විතරයි. ඒ අතරමැද මම මේ වචන පාවිච්චි කරනවා. මට ඉඩ තියන මම විපස්සනා ඥාන ගැන කතා කරනවා, මම සතිය ගැන කතා කරනවා, සමාධිය ගැන කතා කරනවා. ඒ අර සතිය වර්ණ ගන්න උපමා රූපක වශයෙන්. මේ හැම එකක් දිගෙම විශේෂඥ දැනුම ලබා ගන්න බෑ. ඒකට පමා වෙන්න ඕන. ඒක ඉවසන්න ඕන. ඉවසනකොට මේකේ එහෙම නැතුව ගන්නව නම් ඔය කඩෙන් අරගෙන කන එක අමු අඹ කෑමක් තමයි. ඉතින් ඉස්සලා කන කෑමක් ඒ නිසා සතිය තියෙනවා නම් ඊටර ටික වෙයි. ඒ නිසා හොඳට වගබලා ගන්න සතිය නිර්වචනය කරගන්න සතිය වඩන්න අඛණ්ඩව තියාගන්න. එතකොට අවශ්‍ය ටික සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවන පළමු වරට අත්දැකීමේදී හඳුනා ගන්නා අයුරු අදාළ ලක්ෂණ සමගින් ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඒ ආකාරයෙන් සකු르දාගාමි අනාගාමි අරහත් යන ඵලවලට පත්වීමේදී හඳුනා ගන්නා අයුරු ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම්ද සමගින් විස්තර කර දෙන්නේ නම් මැනවි. ත්වන් සරණයි. So, Hari so, ඒක තව ඊගා ප්‍රශ්නේ කොයි අතට යයිද කියලා අනේ හිතා ගන්නවා වලට අලුත් අවුරුදු දවසේ මේ මට කොහොමඩක්වත් බෑ බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා බෑ කියලා තියෙනවා මේ නිවන නිර්වචනය කරන්න බෑ අපි එකට රූපක දෙනවා අපි නිදර්ශන දෙනවා ඉතින් ඒකෙන් මාව වගලාගෙන නැවවංශේ ශෝක එකට නිවන අපිට කියලා දෙනවා අනේ මේ සකදාගාමි නිවන අනාගාමි නිවන අරියත් නිවන මම එච්චර මෝඩයි කියලා හිතනවා කියන ගැන මට කනගාටුයි. මෙච්චරත් ලස්සද මේ කියලා තියෙද්දි ඒ කියන්නේ මේ දිගටම ස්ක්‍රූ බෝල්ස් එවන්නේ මට එකක්වත් ස්කෝ කරන්න හම්බ වෙන්නේ නැහැ. මම ලෑල්ලෑල්ලා බේරනවා. මං අහුවෙන එකක් නැහැ. ඔයකොල්ලෝ කොච්චර කෙරුවක්වත් මං හිතන්නේ මම අහුවෙන එකක් නැහැ. ඒ මොකද ඔයකට මේ අපි යන්නේ 48 වෙනි රිට්‍රීට් එකේනේ. හැම එකේම ওই වගේ ප්‍රශ්න එනවා. මේ ස්ක්‍රූ බෝල් එනවා, ෂයි බෝල් එනවා, බවුන්ස් එනවා. ඒවා බේරු කරලා මට සික්සරයක් ආපු වෙලාවේ මං ගහනවා. නැත්තම් ගහන්නේ. එනිසා ඒවා නිකන් මේ නිෂ්ප්‍රභ කරන ඒවා නඩු අහන්න නැතුව විසි කරන නඩු. මොකද අපි මෙතන එකතු වෙලා තියෙන්නේ අපි අපේ සත්‍ය වඩා ගන්න. අල්ලපු ගෙදර සෝවාන් සකදාගමන ගම තිබ්බට අපිට වැඩක් නැහැ. අපේ ළඟ තියෙන සත්‍ය අපිට ඊට වැඩි කට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ ආස්වාස ප්‍රස්වාස සංසිඳීමෙන් පසු ඇතිවන හුදකලා අවස්ථාවේදී ශරීරයේ මතුවන හිරවීම, තදවීම හා වේදනා දෙස බැලිය යුත්තේ ඒවා ධාතු වශයෙන් මෙනෙහි කිරීමෙන්ද නැතහොත් ඒවාට මුහුණදී භාවනාවේ දිගටම යෙදී සිටීම කළ යුත්තේ කුමක්දයි පහදා දෙන සේක්වා. එතැත් ධාතුවේ කියන වචන පාවිච්චි කරන රූප ධර්ම සඳහා විතරයි වේදනාවේ ධාතු නෑ සංඥාවේ ධාතු නෑ වනාම ධර්ම. ඒවා එයි එන එකේ ලේබල් එක මොකක්වත් ඕන නැහැ Taman දන්න වචනෙන්. ඒ එන දෙයට බාධා කරන්නේ නැතුව ඉන්න ඇරියොත් ඒක තමයි භාවනාව කියන්නේ. එවන තියා මෙනෙහි කරන්න හෝ ඒක තෝරන්න බේරන්න යන හැම වෙලාවකම මේ හතර සීලකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා වගේ පටලැවිලා සිද්ධ වෙනවා. ඒ නිසා ඒ එන දේ Taman කරා එන දේ ප්‍රතික්‍රියා කරන්නේ නැතුව නොදක්කා වගේ බලාගෙන ඉන්න. නැහැ වගේ බලන්න. නොදන්නවා වගේ බලන්න ඉන්න පුළුවන් නම් එහෙනම් කටයුත්ත සිද්ධ වෙනවා. එතකොට ටික වේලාවක් බලනකොට ඒ රූප ධර්ම වල ධාතු පේන වගේ නාම ධර්ම වලත් තියෙන මේ අර්ථ ඡායා වෙනස්කම් පෙනේ. ඒ වෙනස ඒක මේ ඕනේ ඕන දේ ගන්න ඕ ඒ මෙනෙහි කරන්න පුළුවන් ධර්ම නෙවෙයි. මෙනෙහි කරන්න ගිය ගමන් වෙන්නේ නිත්‍ය සංඥාවට වැටෙනවා. ඒ නිසා ආනපනිය නතර වුණාට පස්සේ ගංගක් අයින් ඉඳගෙන ගඟ දිහා බලන ඉන්නවා ASCII. ගඟට අත දාන්න යන්න එපා. අත දැම්මොත් ගඟ කැළඹෙනවා, අත තෙමෙනවා. කකුල දාන්න යන්නත් එපා. කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා, කකුල තෙමෙනවා. තෙමා ගන්න එපා. වියලි බිමේ කීයකට ගලන ගඟ දිහා බලන වගේ බලන්න යන එක තමයි මෙතන උපේක්ෂාව කියලා කියන්නේ. තල තුනකම කියලා කියන්නේ. එනිසා මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. අවිශේෂ අවශ්‍යතාවයක් නැත්නම්. ගෞරවනීය ස්වාමින් වහන්සේ කොයි මොහොතේ හෝ අප කරා පැමිණෙන මරණය සලකා බලන විට කාලය යන මිම්ම අප ගත කරන ගෘහස්ත ජීවිතය තුළ ධර්මානුකූලව යෙදවීම කල යුත්තේ කොයි ආකාරයටදයි කරුණාවෙන් පහදා දෙන්න. මෙහිදී සලකා බැලෙනුයේ gederදී බුදුවත සිහිය පවත්වාගෙන ඉන්ද්‍රියන් සංවරව තබා ගැනීමට උත්සාහ කිරීම, බණ ඇසීම, භාවනා කිරීම, පිරිත් සත්‍යයනා කිරීම ආදී දැනට සිදු කරගෙන යන මේ දේ නිවැරදිද? ඔබ වහන්සේගේ අවවාද උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නිවන් සුව පතමි. අතර මේ ගිහියකින් අහන්න ඕනේ ප්‍රශ්නය. මම පැවිදි නිසා මම ඒක නුසුදුසුකේ ප්‍රශ්නට උත්තර දෙන්නේ. මට ඕක නොද්දකින් නොපතන් නොද්දෝමකින් කියලා ආපු එකක්. ඒ නිසා නැවත ආයෙ ගිහි කැම ගැනම හිතන්නේවත් නැහැ. ඕගොල්ලන්ට ඒකේ ඉඳගෙන කොහොම හරි ඕක කරගන්න ඕනේ නම් ඒක ඉඳලා කොට ඉඳලා පීනන්න පුරුදු වෙන්න මගෙන් මේ දිවස්ත අධ්‍යාපනයක් ඉල්ලනවා වගේ. සාමාන්‍යත කොට ඉඳලා පීන නැටි කියලා දෙන්න බැරිද කියලා මගෙන් අහනවා වගේ. ඒ නිසා ඔය ගීකම කියන්නේ එච්චර ලොකු නම්බුවක් කියලා හිතන්න එපා. මේ ගීකම ඉඳගෙන කොහොම හරි මේක කරන්න ඕන කියලා අභියෝගයක්වත් නැහැ. ඒ නිසා මම වගේ මිනිස්සුන් අහන දෙන්නේ කොහොමද සාන්ති ගීකේ අතහැරිය කියලා අහනවා නම් අන්න මට එන උත්තර දෙතයි. ඔයගොල්ලෝ අහන මේ ගීකේ ඉඳගෙන මේක අනන හැටි කක්ක ගා ගන්න හැටි මම අහනවා. නිසා ඒකට හොඳම කෙනෙක් තමයි ගිහි භාවනා උපදේශකෙක් ඉන්නවනම් කර්මස්ථානාචාර්යවරේ ඒ කෙනෙකුට මේ ප්‍රශ්නේ තේරෙයි. මම මේ ප්‍රශ්න සාකච්ඡා කරනවත් නැහැ මම පෙන්වන්න දන්නේ පැවිද්දක තියෙන වටිනාකම. ඒකේ තියෙන අභ්‍යවකාශය වගේ ඒකේ තියෙන වටිනාකම ඊර්ෂ්‍යා හිතෙන්නේ නැති විදිහට මම කරන්නේ ඒක. මම මෙතන ඉඳලා ඔය කට්ටියට දොස් කියන කතාව නෙවෙයි. ජීවේ ඉඳගෙන මේක කරන්න මෙච්චර දඟලන්නේ ගිහිගමට කොච්චර කෑදරද කියලා හිතන්න. නැත්තම් ගිහිගම එක්ක බලනකොට Taman කොච්චර පරාජිත මානසිකත්වයක් ඉඳගෙනද මේ ප්‍රශ්න නගන්නේ. මේ ගිහිගම කියලා කොහෙද තියෙන්නේ? මොකේද ලියවිලා තියෙන්නේ? ඒක අල්ලගෙන ඒක නැතුව ඒකේ ඉඳගෙන මේක කරන්න නඩු යුද්ධට ඉසල පරාදයි. යුද්ධ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලත් පරාදයි. මං කියන්නේ කීවේ ඉඳගෙන නිවන් දකින්න බෑ කියලා. මේ ශාසනයේ සිවණක් පිරිසටම තියෙනවා. නමුත් කොච්චර අපි මේ පරාජිත මනසක එහෙම නැත්තම් කියනවා නම් බංකොලොත් මනසක ඉඳගෙනද මේ කතා කරන්නේ ගිහිකම ගැන. ඒ නිසා ගිහිකම කියන එක තමන් විශ්ින්ම තමන්ට පවරාගත්ත උරචක්‍ර මාලාවක් කියලා හිතා ගන්න. දැන් මේ වෙලාවේ ඉන්න වෙලාවත් අඩු ගානේ ඒක අයින් කරලා දාලා අපි මේ සංසාරේ බය දක්නා වූ සංසාරේ බයෙන් ගැටෙන්නට කටයුතු කරන පැත්තෙන් බලනවා මිස ගිහි උණයි කියලා හිතන්න එපා. අනිතක එහෙම නෙවෙයි පැවිදි උණයි කියලා හම්බෙන විශේෂ ලාභයක්වත් නැහැ. ඔය ඇඟ පැවිදි කරාට හිත පැවිදි කරන්න ඕනේ නැහැ. එනිසා සත්‍ය පිහිටීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. එතකොට ඔය ගිහිකම, ඥානකම, පිටිමුකම, පැවිදි පැවිදි මොනක්වත් නැහැ. ඒ මොකද මේ සත්‍ය කියන එක ආගමක් ධර්මයක් තියෙන ධර්මයක් නෙමෙයි. සත්‍ය කියන්නේ චිත්ත ධර්මයක්. සතිය කියන එක මනුස්ස මනසට විතරක් ආවෙනික චෛතසිකයක්. අපිට කරන්න තියෙන එක ශක්තිමත් කරලා දිගට පැවැත්වීමට කළ යුතු දෙයක්. එහෙම නැත්නම් ඒක අර ගිහිකම කියන රාමුවට දාන්න උත්සාහ කරන්න එපා. ඒක සත්‍ය පිළිබඳ ආප්‍රමාණ කිරීම. අව탁සීරුවක්. සත්‍ය ඉස්සරහින් තියාගන්න ගිහිකම පැත්තකට දාන්න. කොච්චරද කියනවනම් සරුවත්‍යංශ අන්තිමන සඳහන් කරන මේ ඥාන පිරිමි කියන එකටවත් පටු කරගන්න එපයි කියන. සංයෝග විయోగ පරියාය සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. Taman e ස්ත්‍රියාවක් ඒ තමන්ගේ ස්ත්‍රී ලිංගයේ ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී ඇඳුම් ස්ත්‍රී ව්‍යවහාර ස්ත්‍රී ලතාවල් ඒව තියෙන තාකල් ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රියව පුරුෂයෙක් අපේක්ෂා කරනවා කියන එක. අනිවාර්යයෙන් පුරුෂ ලිංගයක් අපේක්ෂා කරනවා පුරුෂ මේ ඇඳුම් වලට ආශා කරනවා පුරුෂ ක්‍රියාකාරකම් වලට ආශා කරනවා පුරුෂ කටහඬ ආශා කරනවා පුරුෂ ආහිත්‍යම් වලට කැමතියි. මේක තියෙන තාකල් කවදාකවත් දෙන්නගේ සංසර්ගයෙන් වෙන් වෙන්න බෑ. පුරුෂයෙක් ඇතුළතදී පුළුවන් කොයි වෙලාවෙත් පුරුෂ ලිංගය ගැන පුරුෂ ආකල්ප ගැන පුරුෂ කටහඬ ගැන පුරුෂ ආයිත්තම් ගැන පුරුෂ ක්‍රියාකාරකම් ගැන හිතනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගෑණියක් ගැන බලාපොරොත්තු වෙනවා. ගෑණි ලිංගයක්, ගෑණි ස්ත්‍රී ආකාරයක්, ගෑණි මේ ආභරණ ලතාව කැමති වෙනවා. ඒ තාකල් සංසර්ගයෙන් වෙන් කරන්න බෑ. නමුත් මේ දෙක හිතට පටවගත් එකක්. උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට ඥාන පිරිමිකක් නැහැ. ධාතු වලට ඥාන පිරිමකමක් නැහැ. නාම රූප ධර්ම වලට ඥාන පිරිමකමක් නැහැ. ඉතින් මේ නාම රූප ආයතර ඥාන පිරිමක මඩේ ඔබල ගිහිකමේ ඔබල කතා කරන කතා කරනවා. ඊතරම් අපේ හිත දාසයි. අපේ හිත පටුයි. අපේ හිත ඒ බැඳිච්ච මානසිකත්වයක ඉඳලා තියෙන ඒවැනි මානසිකත්වයකට මේ නිවන කියන එක අරමුණු වෙන්නේ නැහැ. මොකද පටන් ගන්න තියෙන්නේම අර බැගෑපත් මානසිකත්වය. manussකම විතරක් කතා කරන්නේ. මනුස්සකම කියනකොට පැවිදි උපැවිදි ඥාන පිටිමි ඔක්කොම තියෙනවා. අපිට මනුස්සකම අනිවාර්යයෙන්ම අමතක වෙනවයි කියලා හිතනද තමන්ගේ වර්ගය ගැන වැඩිපුර හිතනකොට. ඉත්‍ත්‍යාවක ස්ත්‍රීකම වැඩිපුර හිතන්න හිතන්න ඒකේ මනුස්සකම නැති වෙනවා. පුරුෂේ පුරුෂයෙක් ගැන පුරුෂකතිය ගැන හිතන්න හිතන්න මනුස්සකම නැති වෙනවා. සංඝයා සංඝයා කියලා හිතන්න හිතන්න මනුස්සකම නැති වෙනවා. මේ ඔක්කොටම වැඩි ලুকু පළල් පුදුල් තිරක් තමයි මනුස්සකම ගැන එක අපි ඉපදුනාට මේ ජීවිතේ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඒක ඒක වෙන්න නම් ඒ උද්‍යප්පේ ඥාන මට්ටමට යන්න. ගියාට පස්සේ වෙන්නේ ඇති වෙන තාක් දේවල් නැති වුණා. ඒක ගෑනිටත් එකයි, පිළිමිටත් එකයි, වැයදුනත් එකයි, නැති වුණත් එකයි. ඔක ගිහිකම කියන එක ඒකේ මොන්නම විදියකින්වත් läග ගන්න විදියක් නැහැ ධාතු දැක්කම. එතකන් නම් ඉතින් ඕක පුදුම විදියට හිතේ පච්චයක් හිතුවා වගේ හිතේ අර පටු තීරේ දුවනවා. ඉතින් ඒක මේ අද මේ යුගේ උඟාක් කතා කරනවා මොකද උඟාක් ගියත් භාවනා කරන නිසා. ඉස්සර තිබුණා ඉස්සර තිබුණ පැවිදි වෙනවා භාවනා කරනවා පැවිදියා මහානවයන් කියලා පැත්තකට දෙනවා. දැන් නෑ. නමුත් මේ මේ පතුතා එහෙම නැත්නම් ඒ පතු මහා ආකල්ප චින්තාමය මට්ටමේ අයින් කරලා භාවනා කරන්න ඕනේ නෑ. චින්තාමය මට්ටමේ අයින් කරුවට පස්සේ ලකු සාන්තියක් හම්බ වෙනවා හැම කෙනෙක්ම මිනිස්සෙක්. මාත් මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ කියේ මනුස්ස දුර්ලභ manussත්ත භාවෝ පටිලාභ. මනුෂ්‍යාත්මය වෙයි දුර්ලභකම්. පැවිද්දත් ඒකේ අතර අතිරේක ලාභයක්. ඒ නිසා අපිට මේ මූලික දේ ලැබිලා තියෙනවා. අපි උත්සාහ කරනවා සත්‍යමත් වෙන්නයි. අපි උත්සාහ කරනවා අපි මනුෂ්‍යකමට විවෘත වෙන්නයි. ඒක කරගත්ත දාශය අනිත් ටික සම්පූර්ණ. ඒ නිසා ගිහිව ඉඳගෙන කොහොමද කරන්න ඕනේ කියන්නේ මම සුදුස්සෙක් නෙමෙයි. ඒ නිසා මම හිතනවා ඒක වෙන කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නේ උ කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා කරන්නෙක් මේ ඊයේ සහ අද උදේ අරයන්කවලදී ඊතා ඉක්මනින් ආස්වාස ප්‍රස්වාස නොදැනී ගියා. තව ස්වල්ප වේලාවකින් ආලෝකයක් ඇතිවීම සමග කයත් නොදැනී ගියා. කය නොදැනී යාම දිගටම පැවතුනද වරින් වර කයේ පැද්දීම් වේදනා හිරිවැටීම් ඇති වුණා. ඒවා දෙස මගේ දෙයක් නොවන ලෙසද බියක් හෝ ද්වේෂයක් නැතිව බලා සිටින විට ඒවා සියුම් වී නැති වී ගියා. කයේ ගැස්සීම් වරින් වර ඇති වුණා. ගැස්සීමට පෙර සතිය ටිකක් අඩු වී තිබුණ බවයි තේරුණේ. ශුන්‍ය తත්වය ලෙස දැක්වෙන්නේ වේදනා ආදී කිසිම සංඥාවක් නැතිව හිස් බවක් දැනෙන තත්වයක්ද යන්නයි දැනගන්නට අවශ්‍ය. එය පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තවත් අවස්ථාවක කයේ කෑලි කැඩි සුළඟට මෙන් විසිරී යන බවක් පෙනුණා. මෙය අනිච්ච තත්වයද අනිච්ච තත්වය දැක්වීමක්ද යන්න පහදා දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඒ ශූන්‍යතාවය හෝ අනිත්‍යතාවය ඔක්කොම සාපේක්ෂ වචන. নিরপেক্ষ වශයෙන් ශූන්‍යතාවයක් වර්ණ ගන්න බෑ. নিরপেক্ষ වශයෙන් අනිත්‍යතාවයක් වර්ණ ගන්න බෑ. මොකද අනිත්‍යතාවයේ ලෝකෙ තියෙන නිට්ටය ධර්මයක්. අනිත්‍යතාවයේ මේ ලෝකෙ තියෙන නිට්ටය ධර්මයක්. ඒ නිසා අනිත්‍යතාවය සාපේක්ෂයි. ශූන්‍යතාවයත් කියනකොට බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ කැලේ පෙන්නලා කියන මේ කැලේ මනුස්සයන්ගෙන් ශූන්‍යයි කියලා. යෙන් තමයි මේ ශාලාවේ කවුරක් අත් නැතිද මේ ශාලාව දැන් කියත හැකි මේ ශාලාව කාමභෝගීන්ගෙන් ශූන්‍යයි. නැත්නම් කියනවා මේ ශාලාව මනුස්සයන්ගෙන් ශූන්‍යයි. ඉතින් ශූන්‍ය කියලා කියවම ඒක වාතේ නෑ විදුලිය නෑ න කියන එක නෙමෙයි කතා කරන්නේ සාපේක්ෂ ධර්මයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අවබෝධ කරලා දෙන්නේ ගොරක් තියෙන දෙයට වැඩිය ටිකක් තියෙනක හොඳයි. මොකද තියෙන හරියක් මේ ලෝකේ තියෙන දුක් නිසා. එනිසා ශූන්‍යතාවයේ ටික ටික යනවායි කියලා කියන්නේ ඒ බර ගතිය, ගොරෝසු ගතිය හිමීට ගෙවන් වෙලා සුකුම සූක්ෂම තත්ත්වවලට යනකොට ක්‍රමයෙන් ශූන්‍යතාවට යනවායි කියලා කියනවා. ශූන්‍යතාවය මේකයි කියලා වර්ණගන්න කියොත් ඒකෙන් අදහස් වෙනවා ශූන්‍යතාව පිළිබඳ කේවල තත්වයක් හිතේ. නාගාර්ජුන පාදයන් තමයි ශූන්‍යතාපත්‍යං විත් නැත්නම් ශූන්‍යතාව විශේෂයෙන් මතු කරලා දුන්නේ මහායානේ. එයා හොඳටම කියනවා මේ ශූන්‍යතාවය කියලා කියන්නේ කේවල ධර්මයක් නෙවෙයි. සාපේක්ෂ ධර්මයක්. ඒ නිසා ඊයේ තිබුණ තරම් ඔළුවේ අද හිතවිලි නැහැ. ඊයේ තිබුණ තරම් කය අද වේදනා නැහැ. ඊයේ තරම් කය මේ සද්දෝලෙන් බාධා නැත්තම් ආයෙත් දෙන්න දෙන්න ශූන්‍ය වෙනවා තමයි. නැත්නම් ආයෙත් එන්න පුළුවන් ආයෙත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රයත්නේ වෙන්න ඕනේ. ගොඩක් තියෙන තැනට ටිකක් තියෙන තැනට ටිකක් තියෙන තැනලා උඟක් අඩු තැනට යන එක ගෙවා දැමීමේ ක්‍රමයේ සම්බන්ධයෙන් ශූන්‍යතාවචනේ පාවිච්චි කරන්න පුළුවන්. අනිත්‍යතාවයත් එමයයි. හොඳට මතක තියාගන්න අනිත්‍යතාවයේ ලෝකේ නিত্য ධර්මයක් කියලා කියනකොටම නොවෙනස් වෙන ධර්මය තමයි වෙනස් වීම. මේ වචනවල තියෙන මහා ආරම්භයක්. නොවෙනස් වීම වෙනස් වීම නොවෙනස්වම ලෝකේ පවතී. ඒතර වෙනස් වීම නොවෙනස් වීම කියන එක එක වාක්‍යයට දාපු ගමන් ඒකේ තේරෙන පටන් ගන්නවා මොකද්ද මේ සාපේක්ෂතාවය නිසා ඒ වගේ මට්ටමට යනවනම් අපි නොදැක්ක ආධ්‍යාත්මික පැත්තට හිත යනවනම් එවැනි ජීවිතයක් බහුලීගත කරන්න එන්නේ එන්නේ එන්නේ ඒ ආර්ය විවහරේ එහෙම නැත්නම් නෛර්යානික විවහරේ ශූන්‍යතා පරිසංගත විවහර නිබ්බාන පරිසංගත විවහර ටික ටික තේරෙයි ඒවා සාපේක්ෂ ධර්ම කියන එක තමයි කෙටි උත්තරේ කියලා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කරන්නේ පිම්බීම හැකිලීමයි. අද දින භාවනා කරන විට එකවරම හිසෙන් හටගත් ආලෝක ධාරාවක් මුළු ශරීරය පුරාම පැතිරි නැතිව ගියා නිමේෂයකින්. භාවනාව තවදුරටත් කරගෙන යන විට මම මෙතන ඉන්නවා කියන විට මට හිතුණා මෙතන මමෙක් නැත පංචස්කන්ධයක් ඇත කියා. මම වෙනත් තැනක භාවනාවට ගිය විට එම කමඨහන් දෙන ස්වාමින් වහන්සේ පිම්වීම හැකිලිම නැතිව ගියත් වාඩි වී බිමට හදවන ගතිය තවදුරටත් මෙනෙහි කළ යුතුයි කියා. සමහර වෙලාවට පිම්වීම හැකිලිම නොදැනුණත් බිමට තදවීම දැනෙනවා. බොහෝ විට එකවරම වාඩි වූ සැනෙන් මුළු කයමත් නොදැනී යනවා. උපදේශ පතමි සුවපත් වේවා. පිරිසුදු නෑ ඉදිරිපත් කළ තියෙන එක. ඒ කියන්නේ Tamanට තාවුරු ලබා ගන්න ඕන නම් හැප්පෙන තැන බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්න හැටි බලන්න පුළුවන්. බිම්බි මැකිලියෙන් බලන්න පුළුවන්. මේ තුන අතර පටලවිල්ලක් මට පේනවා. බිම්බි මැකිලියෙන් පේනකොටද මට යථාර්ථය පේන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියනකොට යථාර්ථය පේන්නේ නැත්නම් හැපෙනවා බලනකොට යථාර්ථය පේන්නේ කියලා මේ තුන තුන් දෙනෙක් කිව්වා කියලා පටලවිල්ල. නමුත් මේ තුනම එකේම පැතිකඩ තුනක්. බිම්බි මැකිලිම දැක්කත් මම දැන් මෙතන හිටියා කියලා කිව්වත් හැපෙන තැන දැක්කත් එකමයි මේ වර්තමාන මොහොත අත්දකින්න හැටි කියන්නේ මේ තුන පැටලෙන්න දෙයක් නෑ මේකේ. එකම මැණික් ගලක පැතිකඩ වාගේ තුනෙන්ම සිද්ධ වෙන්නේ තමන් මේ සතිය පිහිටවීමක් නැත්නම් මේ මේ ප ဋ ාණේ කියන වචනේ මේ කතා කරන පිහිටීම කියන කතා කරන්නේ සතිය නෙවෙයි. ඒක පිහිටලා තියෙන්නේ මම දැන් මෙතන කියන එකේද හැපෙන තැනද නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් ආනාපානද කියන එක ඒක ඇත්ත ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෙවෙයි තුනම එකයි. ලිඛිත ප්‍රශ්න එපමණයි සාරා. ඇත්තටම කාලෙත් අපි සෑහෙන ප්‍රමාණයක් ගත කරලා තියෙනවා. ඒත් තව සුලප වේලාවක් ඉදිරිපත් ඉදිරි වෙලා තියෙනවා. පැයක් සම්පූර්ණ කිරීම සඳහා ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න හැමාරේ කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා ප්‍රශ්න. එවන තමයි ඉදිරිපත් කරපු ලිඛිත ප්‍රශ්න පිළිබඳව සතුටකටපත් වෙන්නේ නැතුව නැත්නම් වෙන පැතිකඩ පෙන්ලා දෙන්න කැමති නම් අපි ඒ සඳහා මේ වෙලාව පාවිච්චි කරමු. හොඳයි එහෙම විශේෂයෙන් අවස්ථානුකූලව මතුවෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතෙන්ට පටන් පැයකට ආසන්න කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා සක්මන් භාවනාවෙන් පස්සේ අපි තුනට නැත්නම් පැය සක්මන් භාවනාවට පස්සේ අපි තුනට මෙතන නැවත පරියංක භාවනාවක් සාමූහික භාවනාවක් සඳහා රැස් වෙනවා කියන මතක් කිරීමත් සමග අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව මෙතන සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි